භගෝ කෝයිමං පඨවින් විජස්සති යම ලෝකං ච ඉමං සදේවකං කෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචස්සති යම් ලෝව දෙව්ලෝව දෙතැනම දන්නේ මේ මහා පොළොවත් පිළිවිද දන්නේ මල් කරුවන් මල් තෝරන වැන්නේ සේඛ බවට පත් අය දම් දන්නේ කෝ පඨවින් විජස්සති යම ලෝකං ච ඉමං සදේවකං සේකෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති මේ කය පෙන පිඬුවක් මින් වන්නේ මිරිඟුවකට සමවන බව දන්නේ දැන මරුගේ උගුලෙන් ගැලේ කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුධානු චෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මල් නිලු මෙහි නියලුන වුන් වැන්නේ කම්සුවයෙහි ලොව ගැලී සිටින්නේ උන් නොදැනම මරුවා ගෙන යන්නේ නිදිගත් ගම මහදිය කඳ මෙන්න උප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝ ගෝව මච්චු ආදාය ගච්ඡති මල් නිලු මෙහි නියලු නෙවුන් මින්නේ කම් සුවයෙහි ලොව ගැලී සිටින්නේ පානිහේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං බම්මරුන් මල් පැණි අරගෙන යන්නේ පැහැය සුවඳ එහි අඩු නොකරන්නේ හිංසා නොමැතිව පැනිගෙන යන්නේ එලෙසයි මුනිවරු ගමෙහි සරන්නේ යථාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහෙතයන් ඵලේති රස මාදාය එවං ගාමේ මුනි චරේ දින ආය කල කීදය නොසොයන්නේ උන්ගේ රලු පරලුද නොමේ ගන්නේ මේ දෙය කලේ නොකෙලෙයි නොතකන්නේ Tamange කටයුතු ගැනම බලන්නේ නපරේසං පිලෝමානී නපරේසං කතා කතං අත්තනෝව අවෙක්කේය කතානියකතානිච ලස්සන මලකට සුවඳ නොවන්නේ නම් එය කවුරුද ත්‍යාගය කරන්නේ දහමින් සරුබස් කියන දානන්නේ යහගුණ නැතිනම් ඵල නොලැබින්නේ ยะถาปิรุจิรังพุพพังวันนวันตังอกันเดกัง เอวังสุภาสิตาวาจาอัปลาโหติยคุมเบโตලස්සන මලකට සුවඳ තිබෙන්නේ නම් එය වැඩියෙන් අගය කරන්නේ දහමින් සරුබස් කියන දානන්නේ යහගුණ එත්නම් නිසි කාලවන්නේ ยะถาปิรุจิรังพุพพังวันวันตังสกันเดกังเอวังสุภาสิตาวาจาสัพนาโหติสักุมเบโตมัลตรสกิงเลบกัตนิเตตินเน වැඩි වැඩියෙන් මල් බව ලැබ ගන්නේ වැඩි වැඩියෙන් පින් දහම් යථාපි පුප්පරාසිම්හා කෛරාමාලා ගුනේ බහු එවං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බහුං උදු සුලංගට මල් සුවඳනු යන්නේ සඳුන් සුවඳවත් උඩේ දාන ගුණ උඩු සුලඟේ නපුප්පගන්ධෝ පටිවාතමේති නචන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සම්බාදිසා සප්පුරිසෝ පවාති සඳුන් තුවරලා සුවඳ දරන්නේ නැහැ පරදින්නේ මේ හැම සුවඳම පරදාලන්නේ සිල් සුවඳයි එය උසස්ම වන්නේ චන්දනං සගරං වාපි උප්පනං අතවස්සිකි ඒතේ සංගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ සඳුන් තුවරලා වැනි දේ දෙන්න අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනී යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ පින්නේ තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරිනං සම්මදඤ්ඤා විමුත්තානං මාරෝ මංගං නවින්දති නරාවලික මහා මග ආසන්නී අත්හල කුණු ගොඩ ඇසුරේ වැඩින්නේ මනරම් පියුමක් පිපිති බෙන්නේ ඉනිහිරි සුවඳයි ඉන්නගින්න යථා සංඛාර ධානස්මින් උද්ධිතස්මින් මහපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුංජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝති මහා මග කුණු ගොඩ වෙල මල් වෙන්නේ අඳ බල පුහුදුන් මැද උපදින්නේ වූ සෞතෙම සම්බුදු රජින්දුන්නේ නුවණින් වැඩි වැඩියෙන් බබලන්නේ